සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි නිවැරදි ත්‍රිපිටක දහමට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ දරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු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 සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් විශාල පිරිසක් අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ සතර සතිපට්ඨාන දේශනා මාලාවේ පවත්වන තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙමින් ඉන්නේ ධර්ම දානයාගේ මහත්ඵල භාවයත් ධර්ම ශ්‍රවණානිසංසයේ මහත්ඵල භාවයත් මනාව දැන අවබෝධ කරගත්ත පිරිසක් හැටියට මේ මහා ධර්ම දාණය මේ සත්පුරුෂ දෙපළ විසින් සෑහෙන කාලයක ඉඳලා සිදු කරමින් පවතිනවා ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම මහත් වූ යහපතක් සැලැස්වීමේ උතුම් උතුම් අරමුණ ඇතුව. ඒ කාරණාව දැන හඳුනා ගත්ත, තේරුම් ගත්ත විශාල පිරිසක් මේ ස්ථානයට දෙවිලා සද්ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම ධර්ම ශ්‍රවණය කළා තමන්ගේ ධර්ම දැනුම, තමන්ගේ ධර්ම ඥානය තව තවත් වැඩි දියුණු කරගනිමින් මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනියෙන් ගුවන් විදුලියෙනුත් දෙවනි වතාවටත් තුන්වෙනි වතාවටත් ශ්‍රවණය කර කරා සසරෙන් එතර යන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් භාවනා මාර්ගය තමන්ගේ ජීවිතය තුළ සම්පූර්ණ කරන්න අප්‍රමාණ වෑයමක් දරනවා. මේ දෙපිරිසම මෙයින් ලබන්නේ මහත් වූ කුසලයක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව ධර්මයේ එක සංග්‍රහ ගාතාවක සඳහන් කරලා තියෙනවා මේ ධර්ම ශ්‍රවණයයි ධර්ම දානයයි මීට සම්බන්ධ මේ හැම කටයුත්තක්ම මොනතරම් මහත්ඵලද කියන කාරණාව. එතන පැහැදිලි කරනවා යම් කෙනෙක් දැහත් වට්ටියක් පිළිගන්වලා ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන සේක්වා කියන ආරාධනාවක් කළොත් ඒ ආරාධනාව සිදු කළ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 7ක් තරම් දීර්ඝයි කියලා. ආරාධනාවක් කරාම මහා කල්ප 7ක් තරම් දීර්ඝ වූ ආනිසංස සමුදායක් ලැබෙනවා කියලා. එතකොට ධර්ම ශ්‍රවණය කරන අයට ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා නම් මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. ඒ වගේ මේ ආරාධනා කිරීමත් ශ්‍රවණය කිරීමත් කියන දෙකම මෙන්න මෙච්චරයි කියලා සීමාවක් දක්වන්න බැරි තරම් අසීමාන්තික ආනිසංස සහිතයි. එහෙමනම් අද දවසේ ධර්මදේශනාව සඳහා ආරාධනා කරන්නට යෙදුනා හිමාලී ප්‍රියංජලා මෙතිනියගේ දයාබරණීය මෑණියන්. මේ රැස් වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙනුත් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනා වෙනුවෙනුත් භාග්‍යවතුන් වහන්සේගේ මේ ගම්බීර වූ ධර්මයෙන් ධර්ම දේශනාව සිදු කරන්නේ මෑණියන් ආරාධනා කරන්නට යෙදුනා. එහෙනම් ඒ මොහොතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාවත් ප්‍රීතියත් නිසා මෑණියන් අත්පත් කරගත්ත කුසලයත් ඒ වගේම දීපලාල් මැතිතුමා හිමාලි ප්‍රියංජලා මැතිණිය ඊට සම්බන්ධ නිසා ඒ අය රැස් කරගත්ත කුසලයත් ඊටාම ඉහළයි. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච ඔබත් ධර්ම ශ්‍රවණය කිරීම වෙනුවෙන් එදිනෙදා කටයුතු සියල්ලම අත්හැරලයි මෙතන ඉන්නේ. මේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන්. ඒ නිසා ඔබ අත්පත් කරගන්න කුසලයක් ඊටාම ඉහළයි. මහා කල්ප 8කට තරම්. නමුත් ආරාධනා කරපු මෑණියන් සහ මේ සත්පුරුෂ දූපුතුන් දෙදෙනාද මේ ආරාධනාවට සම්බන්ධ වෙලා මහා කල්ප 7කට ආනිසංස ලැබුවා වගේම ශ්‍රවණය කරන නිසා ශ්‍රවණානිසංසය වෙනම හම්බ වෙනවා. එතකොට 7ක් 8ක් දෙකම දෙකම එකතු වෙලා දීර්ඝානිසංසයක් දීර්ඝ කාලයකටත්පත් වෙනවා. එහෙනම් සියලු දෙනාටම ඒ උතුම් ආනිසංසය උතුම් කුසලය නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අපි පහුගිය ධර්ම දේශනාව අපි සිදු කරන්නට යෙදුනේ මේ පහුගිය ධර්ම දේශනාව තමයි අද නැවත වතාවක් සාකච්ඡා කරන්න කල්පනා කළේ. 18 වෙනිදා සිදු කරපු දේශනාවමයි. මොකද එදා දේශනාවේ යම් අමාරු තැනක් අපහසු තැනක් තිබුණාද කියලා සමහර වෙලාවට හිතුන නිසා නැවත සාකච්ඡා කරන්න අවස්ථාව අපි සම්බෝධිනාලිකාවෙන් ආපහු ඉල්ලගත්තා. ඒ නිසා ඒ දේශනාවමයි අද සාකච්ඡා කරන්නේ. අපි ඊට කලින් දේශනාවේ සාකච්ඡා කළේ මේ සැපය පිළිබඳව ප්‍රීතිය සෝය කියන දෙක පිළිබඳව තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ ප්‍රීතියයි සෝයයි කොහොමද ලැබෙන්නේ කියන කාරණාව තව ටිකක් අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ ආනාපාන සති චතුස්කයේ චතුස්ක හතරක් පිළිබඳව අපි සාකච්ඡා කළා. හතර හතර කොටස් හතරක් තියෙනවා කියලා. ඒකේ දෙවනි චතුස්කයේ තමයි අද නැත්නම් මේ මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දෙවනි චතුස්කය. පීටි පටිසංවේදී කියන කාරණාවට සම්බන්ධ කරුණු තමයි සාකච්ඡා කළේ. පින්නතුන මෙතන සඳහන් කරනවා මේ සුවය සම්බන්ධයෙන්ුත් පච්චත්ත සහ සාමාන්‍ය කියලා ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. අපි කලින් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන එක සාකච්ඡා කරලා තියෙන නිසා මේ වචනේ තේරුම අපේ ඇයට මතක ඇති කියලා හිතනවා. සාමාන්‍ය ලක්ෂණය කියලා කිව්වේ පොදු ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ලෝකෙ සියලුම දෙයට පොදු දෙයට කිව්ව සාමාන්‍ය ලක්ෂණය කියලා. පච්චත්ත ලක්ෂණය කියලා අපි සඳහන් කළේ තම තමන්ට ආවේනික වූ ලක්ෂණය. පච්චත්ත ලක්ෂණය. එහෙනම් මෙතන සඳහන් කරනවා සුවය සම්බන්ධයෙන්ුත් මේ පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා. සුවය නැත්නම් සැපේ සම්බන්ධයෙන්ුත් මේ ලක්ෂණ දෙකම පවතින බව. ප්‍රීතිය සම්බන්ධයෙන්ුත් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා සුවේ සම්බන්ධයෙන්ුත් පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන දෙකම තියෙනවා ඊළඟට සඳහන් කරනවා මේ විදර්ශනාව කරගෙන යද්දි තමයි මේ පච්චත්ත ලක්ෂණය කියන එක වෙන වෙනම වැටහෙන්න පටන් ගන්න. විදර්ශනා භාවනාවේදී තමයි ඒක වෙන වෙනම වැටහෙන්න පටන් ගන්නෙ ප්‍රීතියට කොයි විදිහටද මට මේක වැටහෙන්නේ සුවයට කොයි විදිහටද මට මේක වැටහෙන්නේ ප්‍රීතියයි සුවයයි දෙකේ දෙවිදිහකට වැටහෙන්නේ කොහොමද කියන එක හරියටම අපිට තේරුම් යන්නේ තේරුම් යන්නේ විදර්ශනාවේදී ඒ කාරණාවයි එතන සඳහන් කරන්නේ නමුත් සඳහන් කරනවා සාමාන්‍ය ලක්ෂණය හෙවත් පොදු ලක්ෂණය එහෙම නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණය මුලින්ම බලන්නේ නැහැ කියලා මේ කාරණාවේදී ඕනෑම ක්‍රියාවක ඒ අනිත්‍ය ලක්ෂණය මෙතනදී මුලින්ම බලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තම තමන්ට ආවේනික වූ තමන්ට වැටහෙන ක්‍රමය තමයි ඉස්සරලා බලන්නේ. මුලින්ම අනිත්‍ය ලක්ෂණය දිහා බලන්න ගියොත් අපිට එහෙම වුණොත් ජීවත් වෙන්න නැත්තම් පවතින්න අමාරු වෙනවා ජීවිතේ හැමදේම අනිත්‍ය වශයෙන් එහෙම ගන්න ගියහම. නමුත් ඒ සියල්ලටම අපි එකපාරම එහෙම නොබැලුවාට පොදු ලක්ෂණයක් පොදු ලක්ෂණයක් තියෙනවා. නමුත් හැමදේම එකපාරම අන්තගාමී වෙලා එහෙම බලන්න ගියොත් පවතින්න පවතින්න බෑ. ඒ නිසායි දේශනා කළේ මුලින්ම තම තමන්ට ආවේනිකව වැටහෙන ආකාරයට ඒක අවබෝධ කරලා පස්සේ සාමාන්‍ය ලක්ෂණයට යන්න යන්න පුළුවන්. අන් ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සාමාන්‍ය ලක්ෂණය කියන එක අපි බලෙන් බලන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේම ඉබේම අනිත්‍ය බව වැටහෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන හැමදේම එහෙමයි. කාලයක් බොහොම සුවයි සැපයි කියලා අපි කල්පනා කරපු දේවල්. බොහොම වටිනවා කියලා ගෙනල්ලා ආරක්ෂා කරගෙන තියාගෙන හිටපු දේවල්. තවත් කාලයක් යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික විනාශ ස්වභාවයට ගමන් කරනවා. එකම තැනක තියලා තිබ්බත් ඒක විනාශ වෙන ස්වභාවයක් යම් දවසක ඇති වෙනවා. නමුත් මුලින් මුලින් විනාශ වීමේ ලක්ෂණ පහළ වෙනකොට අපිට ඒ පිළිබඳව දුකක් වේදනාවකුත් හට ගන්නවා. කාලයක් යනකොට අපි ඒක හිතින්ම හදා ගන්නවා මේ සෑම දෙයකම ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි. එහෙනම් මේ කිසි දෙයක ස්ථීර පැවැත්මක් නැත්තම් මටත් ස්ථීර පැවැත්මක් නැත්තම් මා නිසා යැපෙන මා නිසා ජීවත් වෙන කිසි කෙනෙකුටවත් මා නිසා මේ ලෝකේ සොයා සපයාගත කිසි දෙයකටවත් සදාකාලික පැවැත්මක් නැති බව ක්‍රමානුකූලව අපට පස්සේ තමයි අවබෝධ වෙන්න පටන් ගන්න. පින්නතින කිසා ගෞතමීගේ දරුවා මැරිච්ච වෙලාවේ හැමෝම කිව්වා මේ දරුවා මැරිලා කියලා. නමුත් කවදාවත් පිළිගත්තේ නෑ දාරක සෙනෙහස නිසා දරුවා මැරිලා බව. අන්තිමට කුණු වෙච්ච මල කඳත් කරේ තියාගෙන කල්පනා කරන්නේ කොහොම හරි මෙයා සනീപ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගාවට පිරිසක් ඇය යොමු කෙරුවාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇයට දරුවා මැරිච්ච බව එකපාරම නොකිය ඇයට සඳහන් කළා දරුවා සුවපත් කරන්න පුළුවන් අබ ටිකක් තිබුණා. හැබැයි මේ අබ ටික ඕනේ කිසිවෙක්ම නොමලගේකින් තමයි අබ ගේන්න කියලා කිව්වේ. ඉතින් ඇය බොහොම සතුටින් තමයි අබ හොයන්න ගියේ. නමුත් හැම තැනම ගිහිල්ලා කවුරුවත් මේ ගෙදර මැරුණේ නැද්ද කියලා අහනකොට ඒ අය කියනවා එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනා මැරිලා. අම්මත් මැරිලා තාත්තත් මැරිලා කිරියම්මත් මැරිලා, කිරියත්තත් මැරිලා, දරුවොත් මැරිලා, සහෝදරයොත් මැරිලා. මේ කාරණාව මෙහෙම ගෙවල් ගණනාවකින් දැනගෙන දැනගෙන දැනගෙන යනකොට තමයි ඇයට වැටහෙන්න පටන් ගත්තේ. එහෙනම් මේ ලෝකයේ මරණය කියන එක ස්වභාවික තත්වයක්. එහෙනම් අනිත්‍ය ස්වභාවය මේ. එහෙනම් මගේ දරුවටත් උදා වෙලා තියෙන්නේ මේ ඒ తත්වයයි කියලා ඒක ඇයට ඉබේම පස්සේ තමයි වැටහෙන්න පටන් ගත්තේ. ආන් ඒ අපිටත් මේ ප්‍රීතිය සුවය ආදී මෙම හැම කාරණාවක් සම්බන්ධයෙන්ම අනිත්‍යතාවයේ බලෙන් දකින්න යන්න එපා. නමුත් විදර්ශනා වඩ아가න යනකොට ඉබේම වැටහෙන්න පටන් ගන්නවා මේ තුල පොදු ලක්ෂණයක් අනිත්‍ය ලක්ෂණයක් සාමාන්‍ය ලක්ෂණයක් තියෙන බව ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා එතනදී මුලින්ම වැටහෙන්නේ පච්චත්ත ලක්ෂණේ කොටසක්. ඊළඟට සඳහන් කරනවා ඉස්සරලා වැටෙන්නේ ලක්ෂණය පස්සේ වැටෙනවා රස වගේ දේවල්. ඉස්සරලා ලක්ෂණේ වැටෙනවා. ඊළඟට ඒ ලක්ෂණය තුළ ඇතිවෙන ප්‍රීතිය, සුවය වගේ දේවල් දෙවනුව වැටෙන්න පටන් ගන්නවා. ඒ හැමදේම එකවර වැටෙන්නේ නැති බවත් ක්‍රමානුකූලව වැටෙන බවත් සඳහන් කරලා තියෙනවා. ක්‍රමානුකූලව තමයි වැටෙන්නේ. එකවර වැටෙන්නේ නැහැ. අපි සාගරයකට බහින්න ගියත් අපි එකපාරම ගැඹුරට බැහැ ගන්නව නෙමෙයි. ක්‍රමානුකූලව බැහැගෙන බැහැගෙන යනකොට තමයි ගැඹුරුයි කියලා වැටහෙන්න පටන් ගන්නේ. ඒ නිසා මේකත් ක්‍රමානුකූලව තමයි වැටහෙන ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොමද වැටහෙන්නේ? මොකද්ද මේ අසම්මෝහ වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ? අපි මේ අසම්මෝහ කියන වචනේ කලින් සාකච්ඡා කරලා තියෙනවා. යම් ධානයකට සමවැදිලා ඒ ධානයෙන් අවදි වුණාට පස්සේ අපිට දැනෙන සුවය ධානයට සමවැදිලා ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය ප්‍රථම ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය දෙවන ධානයෙන් අවදි වුණාම දැනෙන සුවය ආන් ඒ සුවය තමයි අසම්මෝහ වශයෙන් ප්‍රීතිය වැටහෙනවා කියලා සඳහන් කරන්නේ ධානයෙන් අවදි වෙච්ච පුද්ගලයෙකුට කොයිතරම් ප්‍රීතියක් තියනවද කොයිතරම් සුවයක් තියනවද අසම්මෝහ වශයෙන් වැටෙනවා කියලා කියන්නේ ඒකයි එහෙනම් මේ ක්‍රමානුකූලව මේ දේවල් වැටහෙමින් වැටහෙමින් එනකොට අපිට ඇති වෙනවා පුදුමාකාර පුදුමාකාර ප්‍රීතියක් අන් ඒ නිසා සඳහන් කරනවා අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොම වැටහෙන්නේද ඒ විදිහේ ප්‍රීතියක් ක්‍රමානුකූලව මේ දහම් කරුණු වැටහි වැටහි වැඩෙමින් අවබෝධ වෙනකොට අපි තුලත් උපදින්න පටන් ගන්නවා ඒක බලෙන් උපද්දවන්නේ බලෙන් උපද්දවන්න බෑ. ඒ නිසා සඳහන් කරනවා විපස්සනාවේදී විතරයි මේ අසම්මෝහ වශයෙන් හරියටම අවබෝධ වෙන්නේ. විදර්ශනාව වඩන කෙනෙකුටයි ඒක අවබෝධ වෙන්න පටන් ගන්න. තව ලෞකික ලෝකේ තවත් දේවල් අපිට ක්‍රමානුකූලව වැටහෙනවා. ඒ වැටහෙන දේවල් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. යමක් පිළිබඳව විශේෂයෙන් බලමින් විදර්ශනාව දියුණු කරන කෙනාට වැටහෙන ප්‍රීතිය පිළිබඳවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ලක්ෂණය හරියටම අවබෝධ කරාම අඳුරගත්තාම පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි විනිවිද දකින්න පුළුවන් වෙනවා කියලා. ක්‍රමානුකූලව හරියටම ටික ටික වැටහෙනකොට මේ පොදු ලක්ෂණය සහ තම තමන්ට ආවේනික වූ ලක්ෂණය ක්‍රමානුකූලව විනිවිද දකිමින් වෙනස් කරගන්න පුළුවන් මේ තියෙන්නේ මේ ස්වභාවයයි මේ තියෙන්නේ මේ ස්වභාවයයි විනිවිද පේනවා. එහෙම අවබෝධ වෙන්නේ විදර්ශනාව තුලින් කියලා සඳහන් කරනවා. මේ ප්‍රීතිය සම්බන්ධයෙන්ුත් යථාභූත ඥානය පහළ වෙනවා කියලා කියන්නේ ඒකයි. ප්‍රීතිය සම්බන්ධයෙන් යථාභූත ඥානය පහළ වෙනවා. මොකද්ද මේ යථාභූත කියන වචනේ තේරුම? ඇත්ත ඇති හැටියෙම හරියටම පවතින ආකාරයෙන් නියම ස්වභාවයෙන්ම වැටහෙනවා කියන එකට තමයි යථා භූත වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ. එහෙමනම් මේ විදිහට දකිමින් දකිමින් යනකොට මේ ප්‍රීතිය කියන වචනේ සැබෑ ස්වභාවය මේ ප්‍රීතිය ප්‍රීතිය කියලා කිව්වට අපි තව දන්නේ ප්‍රීතිය මොකද්ද කියලා. එහෙනම් ප්‍රීතියේ සැබෑ ස්වභාවය අවබෝධ පටන් වෙන්න පටන් ගන්නෙ ආන් ඒ වැටහීමත් එක්ක කියලා සඳහන් කරනවා. ඒ කරුණෙන් අපිට එතකොට පැහැදිලි වෙනවා මේ ජීවිතයක විදර්ශනාවක් දියුණු නොකර කෙනෙක් ජීවත් වෙලා මැරිලා යනවා කියලා කියන්නේ මේ ප්‍රීතිය සතුට සුවය කියන එක දැනගෙන මැරිලා නෙමෙයි. නමුත් ලෞකික ලෝකෙත් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් සැබෑ වූ තැනට ගිහිල්ලා සැබෑ වූ තැනට ගිහිල්ලා නැහැ. ආන් ඒක තමයි අපිට ලෝකේ ලස්සන බලන්න බැරි වුණේ. එතකොට ලෝකේ ලස්සන හැබෑවටම දැක්කේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මුළු විශ්වයම අනිත්‍යයි. මුළු විශ්වයම නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් මේ අනිත්‍ය වූ තරමටම අසුන්දර නැහැ. ලෝකේ සුන්දර නැති තැනක් නෙමෙයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය වුණා කියලා මේක අසුන්දර අසුන්දර නෑ හරි ලස්සනයි. නමුත් මේ ලස්සන දේ තුල අනිත්‍ය ස්වභාවය තියෙනවා. අර සප්පක කියන මහරහතන් වහන්සේ උන්වහන්සේ විවේකීව වනාන්තරයේ භාවනා වඩන වෙලාවේ උන්වහන්සේ දකින්න විශාල වරුසාවක් එන්න හදනවා. අහසේ වලාකුළු පිරීලා නිල්ම නිල් පාට වෙලා දංගෙඩියක් වගේ මුළු අහසම කළු වෙලා. මේ කළු පාට වලාවට යටින් සුදුම සුදු පාට කොක්කුරෑනක් පියාඹනවා. අහසම කළු පාටයි. කොකා සුදුම සුදු පාටයි. කොක්කු ඉගිල්ලෙනවා බලාකුළු වලට යටින්. ගඟත් ගලාගෙන යනවා ඊට පල්ලෙහෙන් උන්වහන්සේනේ ගඟ ගාව. ගඟත් ලස්සනට ගලනවා දැන් අර වලාකුළේ කළු බව නිසා වතුරටත් කළු පාට වගේ වැටිලා. දැන් ඒ අතරින් කොක්කුත් ඉගිල්ලෙනවා. මේ දර්ශනයේ දිහා උන්වහන්සේ බලන හැටි හරි ලස්සන උදාන උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ අජකරණී කියන නදිය තමයි මේ ගලන්නේ. අජකරණී නදිය බොහොම ලස්සනට ගලනවා. අහස කළුම කළු වෙලා තියෙනවා. කොක්කු මැද්දෙන් ඉගිල්ලෙනවා. ආන් ඒ ලස්සන උන්වහන්සේ දැක්කේ මේ විදර්ශනාවත් එක්ක. නැත්තම් අපිට ඕක නිකන් සාමාන්‍ය දර්ශනයක් විතරයි. එහෙනම් ලෝකේ තියෙන හැම දෙයක්ම මේ විදර්ශනාව නිසා ප්‍රීතියයි සුවයයි සතුටයි මේ හැම දෙයක්ම උන්වහන්සේලා දැක්කේ විදර්ශනාවේදී. එහෙනම් විදර්ශනාව තියෙන කෙනෙක් ලෝකයේ දකින සුන්දරත්වය විදර්ශනාවක් නැති කෙනෙකුට කවදාවත් දකින්න වෙන්නේ දකින්න වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙරිලා යන්නේ ලෝකේ ලස්සන දැකලා ලස්සන දැකලා නෙවෙයි. ඒ කාරණාව මෙතනින් අපි කල්පනා කරමු. ඊළඟට සඳහන් කරනවා සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් මේ සාමාන්‍ය වශයෙන් පච්චත්ත වශයෙන් ධර්මයක් පිළිබඳව ලක්ෂණ දෙකක් දේශනා කරලා තියෙනවා. ඒ ලක්ෂණ දෙක මෙතන සඳහන් කරනවා පච්චත්ත ලක්ෂණය තම තමන්ට ආවේනික වූ ලක්ෂණයයි වේදනාවට තියෙන ලක්ෂණය වේදනාවට තියෙන ලක්ෂණය නෙමෙයි තම තමන්ට වැටහෙන ලක්ෂණයයි මොකද වේදනාව කියන එකේ තියෙන්නේ හැමෝටම වේදනාව එකයි නමුත් එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් හැමෝටම වේදනාව ලෝකයේ පොදුයි එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. ඒ නිසායි සඳහන් කරන්නේ වේදනාවේ තියෙන ලක්ෂණය නෙවෙයි රූපයට තියෙන්නේ. අන් ඒ නිසා වේදනාවේ තියෙන ලක්ෂණය රූපයට නෑ. නමුත් රූපේ තියෙන ලක්ෂණය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන වේදනාවටත් රූපයටත් අන් හැම ධර්මතාවයකට සමානයි. වේදනාව කියන ලක්ෂණය ලෝකේ හැමතැනම හැමෝටම පොදුයි. නමුත් අපි 10 දෙනෙකුට එකම කාරණාවක් සම්බන්ධයෙන් වේදනාව දැනෙන්නේ ආකාර 10කට. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සියලු දෙනාටම වෙනස් වෙවි වැටහෙන්නේ නැහැ. ඒක සියලු දෙනාටම සමානයි. සියලු දෙනාටම පොදුයි. අනිත්‍ය නම් සියලු දෙනාටම එය එය එසේමයි අනිත්‍ය ස්වභාවයෙන් යුක්තමයි. එතකොට මේ ලෝකේ අනිත්‍ය නැති දෙයක් ඇත්තෙම නැද්ද? අනිත්‍ය නොවන එක දෙයක් එක දෙයක් ලෝකේ තියෙනවා. මොකද අනිත්‍ය නොවන එකම දේ නිවන නිවන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නිවන අනිත්‍ය නැහැ ඊළඟට සඳහන් කරනවා පින්නතනි නිතර මේ මේ කාරණාව නිතර අහන්න නොලැබෙන නිසා මේ ධර්මයේම සඳහන් කරන මේ කාරණාව එහෙම ලේසියෙන් නිරන්තරයෙන් හැමතැනම අපිට අහන්න ලැබෙන්නේ නැහැ කියලා. ආන්ගේ නිතර අහන්න දැනගන්න ලැබෙන්නේ නැති මේ කාරණාව නමුත් අපි නිරන්තරයෙන් හොයන්න ඕනේ. හොයලා හරියටම හරියටම තේරුම් අරගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන හොයන්නේ ඒ කාරණාව නිතර හැමතැනම අහන්න ලැබෙන්නේ නැහැ. ඒක දුර්ලභයි. කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් මේ ප්‍රීතිය සහ වේදනාවේ තියෙන මේ ස්වභාවයවල් පිළිබඳව දේශනාව නිතර හැමතැනම ඇහෙන්නේ නැහැ කියලාම සඳහන් කරලා තියෙනවා. ආන් ඒ නිසා මේ ඥානතෝ පස්සතෝ කියන වචන දෙකෙන් සඳහන් කරනවා ඥානතෝ කියන්නේ ආරම්මන වශයෙන් දැනගන්නවා කියන එක. ඥානතෝ මොකද මේ ආරම්මන වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ? අරමුණු වශයෙන් අරමුණු වශයෙන් දැනගන්නවා කියන එකට කියනවා ඥානතෝ කියලා. පස්සතෝ කියලා කියන්නේ යථාභූත ඥාන වශයෙන් ධාන වශයෙන් නැගී හිටලා ඒ පිළිබඳව දැනගන්න අවබෝධය. පස්සතෝ යථාභූත ඥානෙන් ඇති හැටියෙන්ම අවබෝධ කරනවා. ඒ නිසා පින්නතුනි සඳහන් කරනවා මේ කලින් අපි සඳහන් කරපු පාඩේ ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලැබමින් අභිඥා ආදී ධර්මතාවයන් උපදවනවා කියලා. ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලැබමින් අභිඥා ආදී ධර්මතාවයන් උපදවනවා. මොකද මේ ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලබමින් අභිඥාදී ධර්මතාවයන් උපදවනවා කියන කාරණාවේ තේරුම ගැන කල්පනා කෙරුවොත් මේ ශාසනයේ හැමතැනම ශ්‍රද්ධාව මුල ශ්‍රද්ධාව නැත්තම් කිසිම දෙයක් කිසිම දෙයක් සම්පූර්ණ කරන්න බැරුව යනවා ශ්‍රද්ධාව අංක 1 ශ්‍රද්ධාව නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ ශ්‍රද්ධාව නිසා තමයි අපි ධර්ම රත්නේ විශ්වාස කළේ ශ්‍රද්ධාව නිසා තමයි අපි ආර්ය මහා සංඝයා විශ්වාස කරන්නේ. ශ්‍රද්ධාව නැත්තම් ඔය එකක්වත් අපි ගාව එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න බෑ ශ්‍රද්ධාව නැති කෙනෙකුට. ඉතින් ඒ කරුණ අපි බොහොම සාකච්ඡා කරලා තියෙනවා. ඇයි අපි උන්වහන්සේට මේ තරම් ගරු කරන්න ඕනේ? සමහර අය සඳහන් කරනවා නිවන් දකින්න ඕන නම් භාග්‍යතුන් වහන්සේත් අතහැරලා මේ ගමන යන්න ඕනේ කියලා. ධර්මයත් අතහැරලා මේ ගමන යන්න ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේවත් ධර්මයක් අතහැරලා කවදාවත් මේ ගමන යන්න යන්න බෑ අපි ගාව තියෙන කෘතගුණ වේදිත්වයක්. ඒ මොකටද එහෙනම් කෘතගුණ වේදිත්වයක්? අපි සසරින් එතර යන්න කවදාවත් අපි වෙනුවෙන් අපි දුක් විඳලා නෑ. අපි දුක් විඳනනම් අපි මෙච්චර කල් එන්නේ නෑ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. උන්වහන්සේ බුද්ධත්වයේ හොයාගෙන එන කාලේ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණයම සඳහන් කරනවා 512027ක්. එතකොට අපිට මුණ ගැහුනේ නැද්ද එච්චර බුදුරජාණන් වහන්සේලා? උන්වහන්සේලා විතරක් මුණ ගැහුණාද? අපි ඊට පස්සේ සංසාරේ ඉපදිච්ච අයද? නෑ අපිට ඊට කලින් ඉපදුනා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේට අපිත් කාලයක් අම්මේ කියලා කියන්න ඇති. අපිත් උන්වහන්සේගේ දරුව වෙලා ඉපදිලා තාත්තේ කියලා කියන්න තාත්තේ කියලා කියන්න ඇති. ඒ වුණාට උන්වහන්සේ දැන් අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සසරින් එතර කරවලා තවත් ලෝකයට ධර්මයේ දානය කරලා භාග්‍යතුන් වහන්සේත් සසරින් එතර වෙලා. නමුත් කලක් උන්වහන්සේට අම්මෙතාත්ති කියපු අපි ඔය බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන කාලේ දම්පැම් පූජා කරපු අපි අපි තාමත් සංසාරේ. එතකොට උන්වහන්සේ අපි වෙනුවෙන් දුක් විඳා කියලා සඳහන් කළා. පින්නතේ අදත් ඔබයි මමයි දන්නේ නැහනේ. මේ රෑ වෙනවා. කරවල වැටෙනවා. වහිනවා. සීතල දැනෙනවා. සත්තුන්ගේ පීඩාවල් තියෙනවා. ඒ නිසා අපි ගෙවල් දොරවල් හදාගෙන බොහොම සැප පහසුවෙන් කරවල වුණාම අපේ ගෙවල් වලට වෙලා සීතලෙන් පින්නෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා අපි අපේ ජීවිතය ගෙවනවා. නමුත් අපි කවුරුවත් දන්නේ ඔය මහ වනාන්තරවල ලෞතර බුදුබව ප්‍රාර්ථනා කරන උත්මේ වදත් ඒ සීතලේ ගැහි ගැහි ඒ වරුසාවටම තෙමි තෙමි විවිධ වූ සත්තු සිව්පාවන්ගේ කරදර කම්කටොළු මැද්දේ උන්වහන්සේලා ඝන කළුවරේ බවුන් වඩනවා තනියම සසරින් එතර යන්න නෙමෙයි සසර දුක් විඳින කෝටි ගාණක් සත්වයා අරගෙනම අරගෙනම සංසාරයෙන් එතර යන්නේ එතකොට අපි දන්නේත් නැහැ අපි වෙනුවෙන් තවත් කෙනෙක් මේ තරම් මහන්සි වෙනවා කියලා. අපි බොහොම සුවයට සැතපෙන වෙලාවේ තව කෙනෙක් අප්‍රමාණ වේදනාව විඳිනවා. මේ සුවෙන් නිදාගන්න මිනිස්සු සංසාරයෙන් එතර කරවන්න. ඒ වෙලාවට සමහරලාට මිනිහෙක් දකින්නවත් කැමති වුණේ නැහැ. බාධා කරයි කියලා. කරදර කරයි කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කළා. සාරිපුත්ත මම සමහර කාලවල කැලෑවේ භාවනා කරනකොට මේ කැලෑවට මිනිස්සු එනවා කියලා දැනගත්තාම මිනිස්සුගේ හඬ ඇහුනහම දඩයක් කාරයෙකුට බයේ දුවන මේ මුවෙක් වගේ හාවෙක් වගේ මං කන්දෙන් කන්දට පල්ලමෙන් පල්ලමට වනලැහැබින් වනලැහැබට පැනලා දීවා මිනිස්සුන්ට නොපෙනී ඉන්න. එහෙම දුවලා මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙලා මේ භාවනා වඩපු බව උන්වහන්සේ සඳහන් කරනවා කරදර පීඩා වලින් තොරව. ඒ තරම් දුක් විඳ එහෙනම් අපි වෙනුවෙන් නිසා අපිට තියෙන කෘතගුණ සැලකීමක්. ඒ කෘතගුණ සැලකීම නිසා අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේ අමතක කරලා මේ ගමන යන්න යන්න බෑ. ඒ නිසායි සඳහන් කළේ ශ්‍රද්ධාවෙන් අදහමින් මේ ගමන යන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන් අදහමින්මයි. වීරයෙන් උදව් ලැබමින් ශ්‍රද්ධාවෙන් අදහමින් මේ ගමන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ධානා විඥාන ලබන්න කවදාවත් බැරුව යනවා. ආන් ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කොයිතරම් ඉපැද්දවිය යුතුද? ඒ ශ්‍රද්ධාවෙන් තමයි ඒක විශ්වාස කරන්න තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මේ ලංකාව සම්බන්ධයෙන් මහා ප්‍රාර්ථනාවල් පහක් කරලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන්. ඒ අතර එකක් අපි මේ කාරණාව විතරක් සිහිපත් කරමු මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕන නිසා එකක් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂින ශාඛාව මේ රටේ පිහිටනවා. බෝසත්වරු උපදින්නෙම ජම්බුද්දීපේ. නමුත් ධර්මයේ අවසන් වෙනතුරු පිහිටන්නේ නැහැ කවදාවත් එහෙ. ධර්මයේ පිහිටන්නේ මෙහෙ. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි. පෙර බුදුරජාණන් වහන්සේලාගෙත් එහෙමයි. ඒ නිසා මහා අදිෂ්ඨාන පහක් තියෙනවා මේ රට සම්බන්ධයෙන්. එහි එකක් තමයි ජයශ්‍රී මහබෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව මෙහාට ලැබෙන්න ඕනේ. ධර්මාශෝක රජුරවන්ට මේ පණිවිඩය හම්බ වුණා. බෝධින් වහන්සේ මෙහාට වැඩමවන්න කියලා මිහිඳු මහරහතන් වහන්සේගෙන්. රජුරුව හතර පැත්තෙන් සේනාව සංවිධානය කළා. එක පැත්තකින් රජුරුව විශාල සේනාවක් එක්ක යනවා. තවත් තුන් පැත්තකින් විවිධ ප්‍රධාන ඇමතිවරු විශාල සේනාවල් අරගෙන හතර පැත්තෙන්ම බෝධින් වහන්සේ ගාවට එනවා රහතන් වහන්සේලාත් එක්ක. බෝධින් වහන්සේ වැඩ ඉන්නවා නමුත් රජුරවන්ට භෝෂාකාව නෙලන්න බෑ බෝධින් වහන්සේට රිදවලා. එතකොට අපිට වඩා මොන ශ්‍රද්ධාවක් රජුරෝගාව තිබිලාද? බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයකුත් තියෙනවා මේ බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්න කියලා. සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් පණිවිඩයවල තියෙනවා මේ බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්න කියලා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනම් රහතන් වහන්සේත් පණිවිඩේ එවලා තියෙනවනම් මේ බෝධියෙන් මේ ශාකාව මං ගැලෙව්වට ප්‍රශ්නයක් නැති වෙයි කියලා. නමුත් රජුරවන්ට හිතෙන්නේ නෑ පිහියක් කියලා කවදාවත් බෝෂාකාව වෙන් කරලා අරගන්න. ඒ හින්දා බෝධින් වහන්සේ ගාවට ගිහින රජුරව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ බෝධින් වහන්සේ අතුරුදහන් වෙනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ නොපෙනී යනවා. බෝධින් වහන්සේ නොපෙනී යනවා දක්ෂින ශාඛාව විතරක් පේනවා රියන් ගණනාවක් දිගට. ඒ අත්ත විතරයි පේන්නේ ලංකාවට වැඩම වුණ අත්ත ශාඛාව විතරයි පේන්නේ මහ බෝධිය අතුරුදහන් වෙනවා. ඒක දැක්කට පස්සේ රජුරවන්ට ඇති වෙන අප්‍රමාණ ප්‍රීතිය නිසා රජුරු දින ගණනාවක් පූජාවල් පවත්වනවා. පුදුම ශ්‍රද්ධාවෙන් මේ සිද්ධ වෙච්ච දේ දැකලා. ඊට පස්සේ තමයි රන් කටාරමට බෝධිය රෝපණය කරවගන්න යනකොට බෝධින් වහන්සේ ඉබේම නික්මිලා බෝධින් වහන්සේම කටාරමේ පිහිටනවා. ඒ බෝධින් වහන්සේ තමයි විවිධ ප්‍රතිහාර දක්ව දක්වා හිමවලා ගබක් ඇතුළත දවස් ගණනාවක් වැඩ ඉඳලා ප්‍රතිහාරය ආශ්චර්ය සහිතව ලංකාවට වැඩමවලා අද අද මහමෙවුනා වගේ රෝපණය කරවලා තියෙන්නේ. නමුත් දක්ෂින ශාඛාව අද මහමෙවුනා වගේ අපි දකිනවා නමුත් මව් ශාඛාව අපි දකින්නේ අපි දකින්නේ නැහැ. මව් ශාඛාව අපි දකින්නේ නැත්තේ ධර්මාශෝක රජුරුවන්ගේ එක බිසවක් මව් ශාඛාව විනාශ කරන්න කටයුතු කරපු බව සඳහන් වෙලා තියෙනවා. නමුත් ඇයට ශාඛාව විනාශ කරන්න පුළුවන් වුණාද නැද්ද කියලා දන්නේ නැහැ. මේ මැඩියන්ගේ විස තමයි යොදලා තියෙන්නේ. මැඩි විස. මැඩියෝ ඉන්නවා බොහොම විස සත්තු. අතීතයේ ඊතල වලට විෂ සත්තුන්ගේ සර්පයන්ගේ විෂ ගත්තා. ඒවා තමයි සමහර අයට විද්දේ. එhmenan ඇය මේ කටුවලට අරන් තියෙන්නේ මැඩි විෂ. මැඩියන්ගේ විෂ. ඒ මැඩි විෂ සහිත කටු ගහලා තමයි බෝධින් වහන්සේ අපවත් කරන්න කටයුතු කරන්නේ. නමුත් ඇයට අපවත් කරන්න බෝධින් වහන්සේ එතන වැඩ හිටියද කියන කාරණාව මේ කරුණුත් එක්ක භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් ජයශ්‍රී මහ බෝධි පිළිබඳව පින්නදී අපි මොකවත් දන්නේ නැහැ. අපි දන්නේ උන්වහන්සේට පිට දෙන්න බෝධියක් තිබුණා කියලා විතරයි. ඒක කොයිතරම් ආශ්චර්යවිත්මත් විදිහට පහළ වුණාද ආශ්චර්යමත් විදිහට පවතිනවද කියන කරුණු අපි හොයලා නැති නිසා අපි දන්නේ නැති නිසා බෝධිය ගාවට ගියාට ඒ තරම් ලොකු ශ්‍රද්ධාවක් අපිට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒ තරම් ආශ්චර්යයි. ඒ නිසා සමහර වෙලාවට දෙවියන් විසින් මහ බෝධිය අදටත් සංගවලා ඇති. නමුත් අපි කාටවත් පේන්නේ පේන්නේ නැහැ මේ තරම් ආශ්චර්යමත් මං අතුරුදහන් වෙලා ශාඛාව ලංකාවට නෙලාගෙන යන්න ඉඩ දුන්නා නම් Taman වහන්සේ නසන්න එනකොට උන්වහන්සේ එතන පිණි හිටියා කියලා උන්වහන්සේ දෙවියන් විසින් හංගලා තියලා ඇති උතනම. නමුත් කාටවත් පේන්නේ පේන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 230 ගාණක් ගත වෙනකොට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ 230 ගාණක් 40 ගාණක් විතර වෙනකොට. ඉතින් එතකොට සමහරලාට මහබෝධිය ශ්‍රද්ධාව උපදව උපදවා අපේ ඇස් දෙකෙන් දැක ගන්න අපිට තිබිච්ච කාලය ඉවර වුණා වෙන්න පුළුවන් ඒ තරම් භාග්‍ය අපි ලැබුවේ නැහැ වෙන්නේ. ඒ නිසා මහබෝධිය අපිට නොපෙනෙනවා වෙන්න වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ওই කරුණු හරියටම හිතනද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව නැතිනම් මේ ශාසනය කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසායි සඳහන් කරන්නේ ශ්‍රද්ධාවෙන් උදව් ලැබමින් අදහමින් මේ ශාසනය ඉස්සරහට යන්න ඕනේ කියලා. ආන් ඒ නිසා තමන්ගේ සමත විදර්ශනා නිවැරදි කියලා ශ්‍රද්ධාවෙන් අදහන්නත් ඕනේ. යම් කෙනෙක් සමත විදර්ශනා භාවනා වඩනවා නම් හරියටම තහවුරු කරගෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ මම මේ යන්නේ හරිම මාර්ගයේ කියලා. එහෙම නැතුව මේ තරම් කාලයක් වෙහෙසෙනවා වෙහෙසෙනවා මහන්සි වෙනවා නමුත් මට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ මම හරිද මගේ මාර්ගය හරිද කියලා සැක උපදවන්න පටන් ගත්තොත් අපිට කවදාවත් මේක ඉස්සරහට යන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද අභිඥා ලැබෙන්නේ නැත්තේ ඒ ශ්‍රද්ධාව හීන නිසාමයි. අපි ගාව අඩුපාඩු තියෙනවමයි. ඒ නිසා අපි අපේ අඩුව කතා කරන්නේ නැහැ. වර්තමානයේ බොහෝ අය තමන්ගේ අඩුව ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. නමුත් චෝදනා කරනවා බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේට. අපේ අඩුව ගැන කතාවක් නැහැ. බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා. උන්වහන්සේ ධර්මයේ පරිවර්තනය කරනකොට වැරද්දුවා. ආන් ඒ ධර්මයේ වරද්දපු හින්දා අපිට මාර්ගඵල ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට තිබ්බනම් අපිට මාර්ගඵල ලැබෙනවා. නමුත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමයි මේ මහ වැරද්ද කරලා තියෙන්නේ. උන්වහන්සේ ධර්මයේ වරද්දලා ලියලා ඒ හින්දා අපිට මාර්ගඵල ලැබෙන්නේ එහෙම කියන අයට කිසිම ශ්‍රද්ධාවක් නැහැ. අපි ගාව ශ්‍රද්ධාව තියනවාද කියලා. අපි ගාව සීල විසුද්ධිය තියනවාද කියලා. අපි ගාව මේ දසවස්තුක සම්මාදිට්ඨිය තියනවාද කියලා. ඒ කාරණා එකක්වත් ගැන කල්පනා කරන්නේ නැතුව අර මහා පුරුෂයෙකුට චෝදනා කර කර පෞරස් කර කර ඉන්නවා. ඊට වඩා වටින්නේ මායන මාර්ගයේ කොයිතරම් හරිද කියලා සැක කරනවට වඩා ධර්මයෙන්ම හොයන්නේ. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයමයි අපිට දකින්න තියෙන එක ධර්මයෙන්ම හොයලා නිවැරදි කරගෙන මායන මග හරි නිවැරදි කරගෙන එහෙම හිතන්න ඕනේ. හරි කියලා ශ්‍රද්ධාවෙන්ම මේ මගට බැස්සහම ධ්‍යාන අභිඥා අපිට ලැබෙන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ. මොකද භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ඔය අභිඥා අටම ලබා ගත්තා හිටියා. පහළ වෙන්න කලිනුත් අභිඥා ලැබුවා. ඊට කලිනුත් අහසෙන් ගියා. එහෙනම් ඒගොල්ලන්ට ඒ ක්‍රමය පිළිබඳව මනාව ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා මේ තරම් නිර්මල කාලේ අපිට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අපි ගාව ශ්‍රද්ධාව ශ්‍රද්ධාව හිග නිසාමයි. ඒ නිසායි ශ්‍රද්ධාවෙන් උදව් ලැබෙන්නම ඕනේ ශ්‍රද්ධාවෙන් අදහන්නම ඕනේ මේ ශාසනයේ ගමනක් ඉස්සරහට යන්න නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් හරියටම ඉගෙනගෙන සැක දුරු කරගෙනම භාවනා කරන්න ඕනේ කියලා දේශනා කරනවා. සැක දුරු කරගෙනම භාවනා කරන්න ඕනේ. එය එසේ වෙන තුරුම අපට ප්‍රතිඵල හම්බෙන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් කළා පින්නතිනි අභිඤ්ඤය අභිජානතෝ පරිඤ්ඤය මොනවද මේ අභිඤ්ඤය කියලා කියවේ අති විශිෂ්ට ප්‍රඥාවෙන් දැනගත යුතුයි මනා වූ නිවැරදි වූ ශ්‍රේෂ්ඨතම ප්‍රඥාවෙන් මේක හරි මා යන මාර්ගයේ හරි එහෙම හරි කියලා තීරණය කරන්නත් බෑ මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන ඒ නිසා හරි මේක හොයාගන්න ඕනේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය හොයාගන්න කියලානේ දෙවියන්ටත් සඳහන් කළේ. හරිම මාර්ගය හොයාගෙන හරි කියලා තහවුරු කරගන්න ඕනේ. වැරදි මාර්ගයක් හොයාගෙන හරි කියලා තහවුරු කරගත්තට හරියන්නේ නැහැ. හරිම මාර්ගයම හොයාගෙන තහවුරු කරගන්න ඕනේ. ඉතින් ඒක සැකයි නම් ධර්මයේහි සහ විනයෙහි බහාම නිවැරදි කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. එහෙනම් අභිඤ්ඤයයන් කියලා කිව්වේ ඒකයි. සැකහැර දැනගත යුතුයි අතිවිශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි දැනගත යුතුයි අභිඥානතෝ කියලා කියන්නේ විදර්ශනා ප්‍රඥාව පූර්වාංගම වූ පූර්වාංගම වූ කියලා කියන්නේ පෙරටු කරගත්ත විදර්ශනා ප්‍රඥාව පෙරටු කරගත් මාර්ග ප්‍රඥාවෙන් මේක දැනගන්න ඕනේ විදර්ශනා ප්‍රඥාව පෙරටු කරලා මාර්ග ප්‍රඥාවෙන් කියන මාර්ගය අවබෝධ කරන ප්‍රඥාවෙන්ම මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් මාර්ගයේ තේරුම් ගත්ත කෙනාට හරියටම මේ සත්‍ය අසත්‍යතාවයේ වැටහෙනවා. හැබැයි ඉතින් මාර්ගයේ තේරුම් ගන්නවත් බෑ. හරි ධර්මයේ හම්බ වුණේ නැත්තම්. ඊළඟට පරිඤ්ඤය. පින්නදී පරිඤ්ඤය කියලා කියවේ දුක්ඛ සත්‍ය තීරණ ප්‍රඥාවෙන් කියලා කියන්නේ තීරණය කරනවා. තීරණ ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් දැන ගැනීම. මෙහෙම සඳහන් කළේ දුක නම් මෙයයි කියන කාරණාව හරියටම පිරිසිඳ දැන අවබෝධ කිරීම. දුක කියන්නේ මේකයි කියන එක හරියටම අවබෝධ කරගන්න ඕනේ. අන්න එවිට අපිට මනාව මේක වැටහෙන්න පටන් ගන්නවා. හැබැයි දුක කියන එක හරියට අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් අසංඛ්‍ය 20ක් අසංඛ්‍ය 20කුත් මහා කල්ප ලක්ෂයක් තරම් දුර ආවේ තාම මේ දුක කියන ධර්මතාවය වැටහුනේ නැති හින්දා. හරියටම වැටහුන්නේ නැහැ. ඒ වැටහුනේ නැති නිසා සැප විඳින්න කියලා මේ ලෝකේ හොයපු බොහෝ දේවල් වලින් උනේ උනේ දුක් විඳින එක. සැප විඳින්න කියලා තමයි ලෑස්ති උනේ. උනේ ඒකෙන් හම්බ උනේ දුක. සමහර වෙලාවට බොහොම නිදහසේ විවාහ වෙන්න කලින් අපි හිටපු කාලේ සමහර කෙනෙකුට විවාහ ජීවිතය පිළිබඳව තිබෙන පුදුම හදිසියක්. ඒ නිසා අම්මා තාත්තාට පවා එරෙහි වෙලා සැපයි කියලා හිතාගෙන ඒගොල්ලෝ විවාහය හොයාගෙන ගියා. අම්මා කැමතිත් නැහැ, තාත්තා කැමතිත් නැහැ, පවුලේ කැමතිත් නැහැ. නමුත් ওই කවුරුවත් නැති වුණාට කමක් නැහැ. මගේ ජීවිතේට මේක බොහොම සැපයි කියලා විවාහය හොයාගෙන ගියා. දැන් මේ හොයාගෙන ගිහිල්ලා තියෙන සැපක්ද? එදා ගෙදර හිටපු කාලේ කොයිතරම් නිදහසේ යවි කියමු තරුණියක් කොයිතරම් නිදහසේ ගෙදර හිටියද අම්මා උයලා දුන්නා තාත්තා කැම බීම හොයලා දුන්නා ගෙදර නිදහසේ සමහරලාට උයාගෙන පියාගෙන කාලා තමන්ගේ වැඩ කරගෙන බොහෝම පාඩුවේ නිදහසේ හිටියා සමහර තැනක නම් දරුවෙකුට ඉදලක් කොස්සක්වත් අල්ලන්න හම්බුනේ නෑ ඒවත් ඔක්කොම කරලා දෙනවා තමන් ඉන්න තැන තමන්ගේ කාමරෙත් අතුගාලා පිරිසිදු කරලා දෙනවා ඒ තරම් නිදහසේ හිටියේ නමුත් දැන් මෙතන පුදුම සැපක් තිබුණා ඒ හින්දා නමුත් මේක වැටහුන්නේ නැහැ. මෙයාට හිතුනේ ඊට වඩා විවාහ වෙලා ගියහම සැපතියි කියලා. නමුත් දැන් ගිහිල්ලා මොකද කරන්නේ? දැන් ගිහිල්ලා කරන්නේ අනුන්ගේ ගෙදරක වැඩ කරන එක. දන්නේම නැතුව වැඩකාරියක් වෙලා. දැන් අතු ගහන්නක් තියෙනවා. දැන් වළං හොදන්නක් තියෙනවා. දැන් රෙදි හොදන්නක් තියෙනවා. දැන් බැනුම් අහන්නක් තියෙනවා. චුට්ට අතපහ වෙලා බෑ. පාන්දරම නැගිටින්න වෙන ධම්මත ඒක හදාගෙන ඇවිල්ලා හැරවනකන් ඉන්නවා. දැන් පාන්දර මලෙක්ටලා අනුන්ට තේ හදන්න ඕනේ. නමුත් දැන් මේ ගමන ගියේ මොකක් කියලාද? සැපයි කියලා. ඒ වුණාට එහෙනම් සැප සැප හොයාගන්න බැරුව ගියා. දුකම තමයි සැප කියලා හොයලා තියෙන්නේ. අතිරේක ආදායම් තිබුණොත් හොඳයි කියලා යමක් යෙදුවනම් යෙදුවනම් ඒ හැම දෙයකින්ම ගොඩ ගැහිලා තියෙන්නේ දුක්ම තමයි. එහෙනම් දුක පිරිසිඳ අවබෝධ කරනවා කියලා කියන්නේ මේ මේ හැම කරුණක්ම හරියටම හරියටම විනිවිද දැක දැක තේරුම් ගන්න ඕනේ. ඔක තේරුම් ගන්නා තාක්කල් කවදාවත් දුක්ඛ සමුදය සමුදය අපිට හම්බ වෙන්නේ නැහැ. තේරුම් ගත්ත දවසට තමයි සමුදය හම්බ වෙන්නේ. ඒ නිසා මේ දුක පිරිසිඳ අවබෝධ කරගන්න භාග්‍යතුන් හසේ දේශනා කරලා තියෙනවා. මේ දුක සමහරලාට අපි සැප කියලා හොයාගත්තේ දුක කියලා අපි සඳහන් කළා. ඒ නිසාම මේ පින්නතුනේ සඳහන් කළේ කෙනෙක් හිතන්නේ නොඑක් ආකාරයෙන් විවිධ දේවල් බහුභාණ්ඩික කියලා අපි කියන්නේ. ඒ කෙටි වචනේ පාවිච්චි කරාම ඇති. බහුභාණ්ඩික වුණාම එතන සැපක් තියෙනවා කියලා. නමුත් බහුභාණ්ඩික වීම පිළිබඳව අපේ නිවන වේගෙන් වේගෙන් ඈත් වෙලානේ අර ඒක ස්වාමින් වහන්සේ කියන කතාවක් ත්‍රිපිටකයේ තියෙන බහුභාණ්ඩික භික්ෂුව. ඒ ස්වාමීන් වහන්සේට හම්බෙන පරිස්කාර જાති ඔක්කොම උන්වහන්සේ එකතු කරලා එකතු කරලා එකතු කරලා ගොඩ ගහලා තියෙන විශාල ප්‍රමාණයක්. නැති මේවා සීතල හැදෙන සීතල කනවා, පුස් කනවා. උන්වහන්සේ මේ සතියක් දෙකක් යනකොට මේ සියලුම සිවුරු පිරිකරගෙන හිල්ලා අවුවේ දාලා වේලනවා. දැන් බලහම හැම තැනම වත්ත පුරා ප්‍රදේශයේම සිවුරු වනලා. ආයේ හැන්දෑවට මේවා හොඳට රත් වෙච්චාම නමාගෙන නමාගෙන ගිහිල්ලා ආය අහුරලා අහුරලා තියෙනවා. ආයෙ සතියක් දෙකක් යනකොට ආයෙත් ගෙනහිලා කොහොම අවුවේ දානවා. ආයෙත් නමල නමල ගෙනහිලා තියෙනවා. ඉතින් ওই කාරණාව වාග්යතුන් වහන්සේ ළඟට ගියා. මොකද සිවුරු තුනකට වඩා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ නෑ. තුන් සිවුරු කියලා කිව්වේ ඒකනේ අපි. තුන් සිවුරයි පාත්‍රේ. ඊට වඩා බර තියාගන්න එපා. මොකද ඒක මේ නිවනට යන ගමනට බාධාවක්. මේ සිල්පද පනවලා තියෙන බුදුරජාණන් වහන්සේ අපෙන් පරිගන්නේ නෙමෙයි. අපිට රිදවන්න නෙමෙයි. නිදහස නැති කරන්න නෙමෙයි සසරින් එතර කරන්න අප්‍රමාණ අනුකම්පාවෙන් මෙහෙම නිදහස් වෙන්න කියලා දේශනා කළේ. නමුත් ඒක අපිට තේරුන්නේ නැහැ. අන්තිමට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලත් කොහොමද හැසිරුනේ? අහලා තියෙනවා මේ අය කතාව මගේ හිතේ. අදට වඩා දරුණු අය එදා ඉඳලා තියෙනවා. සිවුරක් ගලවලා අඳනිත් ගලවලා දැම්ම බුදුරජාණන් වහන්සේ ගාව. මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා ඇහුවේ. මෙහෙම ඇඳුම් පැළඳුම් එපා නම් මෙහෙම ඉන්නද උන්වහන්සේ තේරුම් ගත්තේ නෑ මේ කියේ මොකද්ද කියලා. ඉතින් බහුබාණ්ඩික වීම තුල තියෙන පුදුමාකාර නිවනෙන් ඈත් වීම. කරදර ගොඩක් ගොඩ ගැහෙනවා මිසක් අර නමණ්ඩ වේලණ්ඩ හොදන්න තියෙන කරදරේ උන්වහන්සේට නැතුව යනවනේ. බඩු ගොඩ ගැහුනේ නැත්තම් ඊළඟට මීයෝ කනකොට මේ පැත්ත බලන්න ඕනේ, වේයෝ කනකොට කාවෝ කනකොට මේ පැත්ත බලන්න ඕනේ. අවුවේ දාලා තියෙන උඩ හදිසියේ වැස්සකව දුව දුව පැන පැන ඒව ඔක්කොම එකතු කරන්න ඕනේ. දැන් වැස්සට තෙමිලා දැන් වේලා ගන්න හැටියක් නෑ පුස්කයිද කියලා එතන දුක. මේ කරදර කම්කටොළු කෝටි ගාණක් ගොඩ ගන්නෑ ඒ හින්දා. අන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බහුබාණ්ඩිකත්වයෙන් හැම වෙලාවෙම විදිච්ච කෙනාට මේ ගමන යන්න හරි පහසුයි ලේසි කියලා. ඒ නිසායි සඳහන් කළේ පින්වතුනි මේ දුක මනාව අවබෝධ කරනවා කියන කාරණාවට තමා දුක පිරිසිඳ දැනගන්න දැනගන්නවා කියලා කියනවා. දුක කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි ඉස්සෙල්ලා හොයන්න ඕනේ දුක් උපදින්නේ මොන හේතු නිසාද කියලා ආන්ගේ හේතුවට ප්‍රතිකාර කරන්න ඕනේ. මේ හේතුවෙන් මට දුක උපදින්න තියෙන ඉඩකඩ වැඩි. එහෙනම් මට ඒක එපා. ඒකට ප්‍රතිකාර කරලා තියහම ඒ වෙනුවෙන් උපදින දුක මට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සමහර වෙලාවට අපි මේ ලෝකේ සැප හොයනකොට අපිට හිතනම් අපි මේ ඉන්න ක්‍රමය හොඳයි කියලා. ඉන්න ක්‍රමෙන් හිටියාම හොඳටම සැප සැපතියි කියලා. නමුත් අපි ඉන්න ක්‍රමෙන් නම් කිසිම සැපක් කිසිම සැපක් නැහැ. නිමාඩු දවසක් විවේක දවසක් විවේක වෙලාවක් ආවුනොත් සැප හොයාගෙන යන්න. සැප හොයාගෙන යනවා විවේකයක් ඇති වෙච්චහම. ආවල් තැනට ආවල් තැනට ආවල් තැනට ගියහම අපිට සැප හම්බ වෙයි කියලා. ඉතින් අපි සැප දන්නේ නැති හින්දා අපිට හිතෙනා ඒව සැප කියලා. හැබැයි ඒ තැන් වලට ගිහිල්ලා අනාදිමත් කාලයක් සැප විඳින්න තියෙන එක නැති කරගන්නවා. දුක් විඳින්න පෞරස් කරගෙන පෞරස් කරගෙන එනවා. මොකද විනෝද වෙන්න කියලා ගිහිල්ලා සැප හොයන්න කියලා ගිහිල්ලා රාර කුලින් මත් වෙලා සමහරට සල්ලාල ජීවිත ගත කරලා මේ සැපනේ හොයලා තියෙන්නේ. නමුත් ඒකෙන් රැස් කරලා තියෙන අප්‍රමාණ අකුසල් කන්දා. එහෙනම් අපිට හිතෙනවා මේ ඉන්න විදිහ මේ යන විදිහ හොඳයි කියලා. නමුත් විදර්ශනාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට පේනවා මේ යන විදිහට තියෙන්නේ පුදුම පුදුම භයානක බවක් කියලා. පුදුම සැපක් නෙමෙයි පුදුම භයානක බවක් තියෙන්නේ. අවීචයට වැටුනොත්, නිරයට වැටුනොත් ආයෙ ගොඩේන්න ගොඩේන්න නෙමෙයි. අපි මේ කාරණාව හොඳටම අවබෝධයෙන් තියාගන්න ඕනේ. බැරි වෙලාවත් මේ ජීවිතෙන් අවීචයට ගියොත් එහෙම. මට මේ හම්බෙලා තියෙන මේ ජීවිතෙන් මං අවීචයට ගියොත් ආයි මෛත්‍රී බුදු පියාණන් වහන්සේ නම් මුණ ගැහෙන්නේ මුණ ගැහෙන්නේ නැති ආ ශාසනය හුළඟවත් හම්බ වෙන්නේ නැහැ. අවීචී ආවිෂ ඊට වඩා වැඩි මෛත්‍රී ශාසනය එතකොට ඉවර වෙනවා. මොකද අන්තර්කල්පයක් ආවිෂනේ. දැන් තියෙන්නේ මිනිස්සුන්ගේ පරමාශය 120. අපි සාමාන්‍යයෙන් 80න් 85න් මැරෙනවා. දැන් අවීචීට ගියොත් එහෙම ඊළඟට අන්තර්කල්පය ඉවර වෙලා ඊළඟ අන්තර්කල්පෙත් මිනිස්සුන්ගේ අවශ්‍ය මේ 100ට විතර අඩු වෙච්ච කාලේ තමයි අපිට ගොඩ එන්න වෙන්නේ. නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000 විතර තියෙන කාලේ. 100ට එනකොට ඒක පවතින එකක් පවතින එකක් නෑ. ඒ හින්දා මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳව නම් හිතාගෙන ඉන්න විදිහට වඩා බොහොම වෙනස් විදිහට බොහොම වෙනස් විදිහටම හිතන්න සිද්ධ වෙනවා. අපි යන රටාව ඒ තරම්ම ඒ තරම්ම හොඳ නෑ. ඒ කියන්නේ මේ පිරිස නෙමෙයි ලෝකය ගමන් කරන රටාව ඒ තරම් සුබදායක නෑ. එහෙනම් ඊට වඩා වෙනස් වෙන්නම වෙනවා සසරට සසරට බයයි නම්. භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් ඒ ඔක්කොම අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා ඊටාම බලවත් දුකක් ඇති වෙච්ච දවසට විතරක් අපිට මේ කාරණාව දුකයි කියලා වැටහුණා මිස සාමාන්‍ය දෙයකදී ඒක වැටහුනේත් වැටහුනේත් නෑ. ඒ නිසා පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක අපිට හරියට අවබෝධ වුණේ අවබෝධ වුනේත් නෑ. මෙන්න මේ වැඩ නිසා නොඑක් කටයුතු නිසා නෑදෑයන්ගේ වැඩ නිසා යාළු මිත්‍රයන්ගේ වැඩ නිසා අපි ඒ ඒ වැඩවල යෙදුනා මිස අපිට අපේ ගමන හදාගන්න කාලයක් තිබුණේ නෑ. අනුන්ගේ වැඩ කරලා ඉවර වෙනකොටම කාලේ දවසයි ගෙවිලා ගිහිල්ලා ඉවරයි. අන්තිමට නිමිතිත් පහළ වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ තමයි වැටෙන්නේ. නිමිතිත් පහළ වෙලා සෑහෙන කාලෙක ගිහිල්ලා දෙවියන්ටත් නිමිති පහළ වුණාට පස්සේ පින් කරන්න බෑ. චුත වෙන්න ලෑස්ති වෙනකොට නිමිති පහළ වෙනවනේ. මනුස්ස ලෝකේ දවස් 7යි තියෙන්නේ නිමිති පහළ වෙලා. සමහර කට්ටියට නිමිති පහළ වෙලත් මනුස්ස ලෝකේ දවස් වලින් දැන් දවස් 3-4ක් ගිහිල්ලා. මනුස්ස ලෝකේ හැටියට කල්පනා කළොත් තව දවස් 3කින් විතර චුත වෙනවා. ආන් එහෙම කල් තියලා මතක් වෙනවා මට නිමිති පහළ වෙලානේ. මෙච්චර කාලයක් දැන් ගෙවිලානේ. දැම්පින් කරන්න හැදුවට බෑ කියලාම බෑ කියලාම සඳහන් කරනවා. ඒ වගේ අපිටත් හැමදාම ඔහොම ඇවිදින්න බෑ. හැමදාම ඔහොම පය දෙක තුනක් එක තැන වාඩි වෙලා ඉන්න බෑ. තව ටික දවසයි පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඇඳටම වෙලා තමයි ඉන්න වෙන්නේ. එහෙම නැත්නම් හේතු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඔහොම කකුල් නමාගෙන ඉන්න බැරි වෙයි. මේ කොන්ද ඔහොම කෙලින් තියාගෙන ඉන්නත් බැරි වෙයි. පිටිපස්සෙන් කවුරු හරි කොට දෙක තුනක් හරි තියන්න තියන්න වෙයි. හැබැයි එදාට ඔහොම ඉඳගෙන දිග වේලාවක් බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. එදාට ඔහොම ඉඳගෙන භාවනා කරන්න වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් එදාට සිල් ගන්න ඉඳගෙන ඉන්නත් බෑ, බණ අහන්නත් බෑ, භාවනා කරන්නත් බෑ. නමුත් මේ తত্ত্বය manuss ලෝකෙම අපූර්වට පේන්න තියෙනවා. සමහර කෙනෙක් සමහර වෙලාවට ඇවිල්ලා ආරාධනාවක් කරනවා. ස්වාමීනි අපේ අම්මා වෙනුවෙන් පිරිකරක් පූජා කරගන්න ඕනේ. අපේ තාත්තා වෙනුවෙන් පිරිකරක් පූජා කරන්න ඕනේ. බණ ටිකක් කියන්න ඕනේ. පිරිත් ටිකක් කියන්න ඕනේ. ආශිර්වාද කරගන්න ඕනේ. එහෙම තැනකට ගිහිල්ලා බලහම බණ අහන්න ඉන්න කෙනාට කොහොමවත් බණ අහන්න සංඥාවක් ඇත්තෙම ඇත්තෙම නැහැ. දරුවෝ හතර පහ දෙනාම එකතු වෙලා රිදෙනවා රිදෙනවා කියලා කෑ ගහද්දී උස්සගෙන අරන් එනවා. එක්ක පුටුවක නැත්තම් බිම තියලා වටේටම කොට්ට තියලා දරුවෝ හතර පැත්තෙන් හේතු වෙලා ඒ තියාගෙන ඒත් බෙල්ල කඩා වැටෙනවා. ඒත් එයා නන්දොඩනවා. එක එක ඒවා කියනවා. නමුත් දරුවෝ කියනවා බණ ටික කියලා ආශිර්වාද කරන්න ඕනේ කියලා. නමුත් අරයට බණ පදයක්වත් ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්න ඒ වාගේ අයට බණ කියන වෙලාවට හරියට පරිස්සම් වෙන්න කියලා. මොකද ඒ ඒ තරම් වයසක අයට බණ කියනකොට පරිස්සම් වෙන්න ශික්ෂාපද ගණනාවක් දේශනා කරලා තියෙනවා. මොකද එයා මැරෙන්න හොඳටම බය කෙනෙක් නම් එයාට මේ මැරෙනවා කියන වචනවත් ඇහෙන්න එයා කැමති කැමති නෑ. එයා පව් කරලා තියෙනවනම් එයා දන්නවා මම මොනවද කළේ කියලා. එයාට නිරේ වගේ දේවල් පිළිබඳව කතා කරන එක ඒ තරම්ම තරම්ම හොඳ නෑ. එයාගේ හිතේ මහ විශාල බයක් උපදින්න පටන් ගන්නවා. මේ වගේ පරිස්සම් වෙන්නත් වෙනවා. එතකොට අරයාගේ අතීත ජීවිතේ කොහොමද කියලා අර ස්වාමීන් වහන්සේ දන්නෙත් නෑ. මේ මිනිස්යාට බණ ඇහෙන්නෙත් නෑ. ඉතින් දෙගොල්ලම හරියට අතරමං වෙනවා. දැන් අරයට දැන් පින් කරගන්න බෑ. නිමිති නිමිතිවලත් අන්තිම තැනේ ඉන්නේ. ඉතින් අපිත් එතෙන්ට යනකම් කවදාවත් බලාගෙන නොඉන්න ඕනේ. ඒ නිසා මේ පුළුවන් වෙලාවේ වහ වහ මේ කටයුතු කරගන්නවා මිසක් අරයාගේ වැඩයි මෙයාගේ වැඩයි කියලා තමන්ගේ සංසාරේ ගමන කවදාවත් අතපසු කරන්න අතපසු කරන්න එපා. පොය දවසේ තව කෙනෙකුගේ මංගල උත්සවයකට යන්න තිබුණත් නෑ ඕනතරම් ජීවිතේ මංගල උත්සව වලට ගියා පෙරත් යන්න ඇති අද පොය ඇවිල්ලා තියෙන්නේ මට සිල් ගණ්ඩායි. මට අද තියෙන්නේ සිල් ගන්නයි. නමුත් මායාවේ ලෝකේ එදාටම තමයි සමහරලාට හැම වෙලක්ම පැටලිලා තියෙන්නේ. හැබැයි ඒක හරියට හරියට තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ ගමන යන්න බැරුව යනවා. ආන් ඒ නිසා මේ දුක දැනගන්නවා කියන එක හරියටම විදර්ශනාවෙන්ම විදර්ශනාවෙන්ම බලබලා අවබෝධ කරගන්න ඕනේ. පින්නතනේ එහෙම නැත්තම් මේ මාර්ගසිත උපදින වෙලාව මාර්ග ප්‍රඥාවෙන් දැනගන්නවා කියන කාරණාව අපිට සම්පූර්ණ කරන්න බැරුව යනවා. විදර්ශනාවකින් මේක අවබෝධ කරලා තිබුණොත් මාර්ගසිත මාර්ගසිත මාර්ග ප්‍රඥාවෙන් දැනගන්න අපිට පුළුවන්කම තියෙනවා නැත්නම් එතෙන්ට එන්න බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා මොකද මාර්ගසිත ඇති වෙන වෙලාවට අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ සියල්ලම එකවර සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ සියල්ලම අවබෝධ වෙන්නේ එකවර. අවිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ සියල්ලම එකපාර වැටෙන්න පටන් ගන්නවා. මේ මාර්ගසිත උපදින වෙලාවට. Thank you.